සිරිපත් වෙන අවස්ථාවක් පාසා ඒක සතිපට්ඨානට හැරෙන ස්වභාවයෙන් නිතරම මතක් වෙනවා මගේ දැන් ආශ්‍රයයක් නැහැ මම ළඟ මම දැන් ක්ෂීණාශ්‍රවයි කියලා ඒ අරමුණක් අරමුණක් පාස මේ පණිවිඩ ලැබෙනවා ඒක නිසා ඒක ක්ෂීණාශ්‍රයන් වහන්සේට බලක් බලයක් ඒකට කියන්න පුළුවන් සතිපට්ඨාන බලය බල හතරකින් 10කින් හතරවෙනි බලය මේ සතිපට්ඨාන බලය සතිපෝටි පාක්ෂික ධර්ම වල අංග හතරක් විදිහට සඳහන් වෙනවා. චත්තාරෝ සතිපට්ඨාන. ඊගාවට තව ඉස්සරහට යනකොට බාල ධර්ම පහක් සඳහන් වෙන තැන සති බලන් කියලා සඳහන්. මෙතන සති බලය, මෙතන සතිපට්ඨාන බලය අපි එදා උත්සාහ කරේ මේ නාමික අතර වෙනස සැපී පේන විදිහට විපස්සනා භාවනාවල යෝගාවචරේ දැක ගන්න හැටි. එහෙම නැත්නම් සමත භාවනාවල යෝගාවචරේ මේ සති බලයත් සතිපට්ඨාන බලයත් කියන දෙක අතර වෙනස තේරුම් ගන්න හැටි. මේ එදා ඒ ධර්ම කතාවේ ඉදිරියට විකාශනය වෙනකොට මතුවෙච්ච කාරණාවක් තමයි සමතය නැත්නම් සමත භාවනාව ඉස්සර කරගෙන ඒක ප්‍රකට කරගෙන ඒක තරණ කරගෙන භාවනා කරන යෝගාවචරයේ මේ සතිය දිහා බලන හැටි ඒ වාගේ විපස්සනා සතියෙන්තර සුද්ධ විපස්සනාවකින් කරන කෙනා මේ සතිය දිහා බලන හැටිත් බලපුවාම ඒවා පිළිබඳව ඒ ඒ ගුරුවරයන්ගේ ඒ ඒ යෝගාවචරයන්ගේ අදහස් දිහා බලනකොට දෙපැත්තක් පේනවා. ඒකත් වෙන් කරලා දැනගත්තොත් මේ වගේ පිළිසකට ප්‍රෝජනයක් තියෙනවා. පැතිකඩ දෙකක්. හරියට විවිධ පැති හිතින්ට කපපු මැණිකට එක එක පැත්තකින් බලනවා. ඉතින් මේ භාවනා ජීවිතයේ අපි මේ ඔක්කොම මේ කියාපු කාරණා ඔක්කොම එකට පිටු කරලා මහා ධර්ම සාගරයක්. සත් ධර්ම දේශනාවක් වශයෙන් ගන්නකොට ඒවා එකකවත් ලොකු පුංචි කමක් නැහැ. මේවා ඔක්කොම තියෙන සමාන වටිනාකමක්. නමුත් Taman යන මාර්ගය හරියට දන්නවනම් ඒවා එක එකක් වෙන් කරගෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒවා දන්නේ නැති වුණොත් එක එකක තියෙන ප්‍රයෝජනය එක එකක කෘත්‍ය මාන කියලා දන්නේ නැති වුණොත් මේ එක එකක්ම තමන්ගේ භාවනාවට බාධා වෙන්න ඉඩ තියෙනවා. එතන මේවා විසද කරගන්න ඕන. මේවා විසද කරගන්න භාවනා භාවනාවට බැස ගන්නවා. ඇර භාවනා කරනවා ඇර වෙන ක්‍රමයක් නැහැ. ගොඩනෙක් ඔය ධර්මයේ වශයෙන් පරියත්ති වශයෙන් හදාරන්න ගියාම මේ විශේෂයට ආපුවාම මෙන්න මේ වගේ සංකීර්ණතා නිසා යන්නේනමක් නැතුව කලකොල වෙනවා. සතිය පිළිබඳ විස්තර සමාධිය පැත්තෙන් බලනකොට එක විදියකට උපදේශ පන්තියක් දෙනවා එක විදියකට රසයක් ලැබෙනවා එක එක ලක්ෂණ පේනවා සතිපට්ඨාන නැත්නම් විපස්සනා පැත්තෙන් බලනකොට ඒ සතියෙම වෙනස් ඉදිරිපත් කිරීමක් වෙනස් පාපයක් වෙනස් කෘත්‍යයක් එකකින් සිද්ධ ඒක නිසා විස්තර කිරීමේදී පටලැවෙන ගතියකට එනවා මේ මූල ධර්ම පමණක් හදාගන්න කියලා. නමුත් භාවනා කරන කෙනාට නම් මේ පටලැවිද තියෙන තාක්කල් භාවනාව එක තැන හිටිනවා. මේ පටලැවිල්ල මූල ධර්ම වලින් අහලා භාවනාවේදී මේ தත්ත්ව ඉදිරිපත් වෙච්චාම ඒකට නිර්වුල්ව ගුණ දීලා කාරණා වටහාගෙන අවශ්‍ය උපදේශේ ක්‍රියාත්මක කරගත්තට පස්සේ වැටෙනවා මේක මනම භාවනා කරගලා වයපු දෙයක් කියලා මතක් වෙනවා. අනුන් දීපු දෙයක් නෙවෙයි. ඉදිරිපත් වෙච්ච වෙලාවේදී හරියටම ඒ උපක්‍රමය ඒ උපදේශය හරියටම ක්‍රියාත්මක කරන්න නම් ඒ උපදේශය කලින් අහලා මේ උපදේශය දැන් වළංගු මේකයි දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා යෝගාවචරයාම විනිශ්චය කරන්න ඕන. විනිශ්චය කෙරුවොත් අකාලිකවයි. කල් නොයවාම වහාම ඒ භාවනා ගැටලුව විසඳිලා හිත ලොකු නිදහසකට හිත ලොකු ඉදිරි පින්මකට ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේ පුංචි පුංචි කාරණා බොහෝම භාවනා අලුත් කරන තුරු අධිෂ්ඨාන ශක්තිය වඩන තුරු හිත අලුත් කරන තුරු ගතියක් ඇති කරගන්නවා. ඒක නිසා අපි මේක පිළිබඳව විස්තර විභාගයක් තමයි අද මේ ලැබිලා තියෙන කාලය ඇතුළත ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සතිය පිළිබඳව මේ එක එක පැති වලින් බැලීමකුයි මෙතන සඳහන් වෙන්නේ මේ නිසා තමයි අපි අර එදාගා ධර්මදේශනාවට තේමා කරගත්තේ මේ සතිපට්ඨානේ භාවනා ජීවිතයේ මුලත් සතිපට්ඨානෙමයි භාවනා ජීවිතයේ මැදත් සතිපට්ඨානෙමයි භාවනා ජීවිතයේ අගත් සතිපට්ඨානෙමයි කියන්නේ. නිසා මේකට ගන්න වේලාව භාවනා වශයෙන් හෝ වේවා, වණ ඇති වශයෙන් හෝ වේවා, ධර්ම සාකච්ඡා වශයෙන් හෝ වේවා, දහප්‍ර විචේ වශයෙන් නුවණින් කල්පනා කිරීම වශයෙන් හෝ වේවා බොහෝම වටිනවා බොහෝම ගැළපෙනවා මේ භාවනා ජීවිතයකට ශ්‍රමණ ජීවිතයකට ශ්‍රමණ ජප්පාර්මේ සම්පූර්ණ කිරීමකට මේක සුදු දෙනවා ඒක නිසා අපට මේ පැත්තෙන් මේ පැත්තෙන් පැතිකඩවල් බලන්න පිට මේ සතිය මේ මේ ආකාරවලට දැකීම සම්බන්ධ කරගෙනම වෙන්න ඇති මේ අපේ සුද්ධ සාධනේ සමත පූර්වාංගම එක භාවනා ක්‍රමයක් පෙන්වනවා. විපස්සනා පූර්වාංගම එක භාවනා ක්‍රමයක් පෙන්වනවා. යුගනාධ්‍ය වශයෙන් දෙක එකට ගලපලා කරගෙන යන භාවනාවක් මේ ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. තුනටම අමතරව ධම්මුද්ධච්ච පහාන කියලා තවත් ක්‍රමයකට එක භාවනා ක්‍රම හතරයි පටිධම්පිතා මාර්ගයේ සංග්‍රහ වෙන්නේ. ඉතින් මේ පිළිසේ මේ ඔක්කොටම අයිති වෙන පිළිස ඉන්නවා. ඔක්කොටම අයිති වෙන යෝගාවචර පිළිස ඉන්න නිසා අපිට මේක හොඳේ මේක නරකේ කියලා කියන දෙයක් නැත්නම් අපිට තියෙන මේ සෑම කෙනාටම යම් කිසි ඉන්න තනින් ඉදිරියට යන්න ආලෝකයක් ලැබෙන විදිහට මඟ පෑදෙන විදිහට මේ ධර්ම කොටාට ඉදිරිපත් කරගන්නවා. සමත පූර්වාංගම ක්‍රමය නැත්නම් ඉස්සල සමතය වඩලා ඒ උපචාර හෝ අර්පණ සමාධියක් ලැබලා අත් සමාපatti දක්වාම ඒ ඕනම තැනකින් නැවත විපස්සනාවට හරවලා කරගෙන යන භාවනා ක්‍රමයට සඳහන් කරන්නේ සමත පූර්වාංගම ක්‍රමය කියලා. සමාධි භාවනා ඉදිරිපත් ඉතර කරගෙන ඒක යම් කිසි ස්ථාවර භාවයකටපත් වෙලා ඊට පස්සේ විපස්සනාට හරවනවා. ඒ නිසා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් සඳහන් කිරීමේදී ඒ චිත්ත විසුද්ධි කොටාසේ බොහෝම පුළුල්, බොහෝම විස්තරයි මේ සමත පූර්වාංගම යෝගාවචරය. ඒකේ තම 40 කර්මස්ථානම එක එකක් එක එකක් වඩන හැටි බුද්ධ කාලෙටත් ඉස්තර ඉඳලා පැවතිච්ච ඒවා පවා බුද්ධ ශාසනයේ වශයෙන් අරුවචනාන්තික පිළිගැනීමක් වශයෙන් අද සංග්‍රහ වෙලා තියෙනවා. කොහොම බොහෝම පිළිවෙලයි බොහෝම ක්‍රමානුකූලයි සීමා සහිතයි. ඒ සමතය ඒ සමාධිය පොත්පත්වල සඳහන් කරනවා උපචාර සමාධියේ ආර්පණා සමාධිය කියලා සමාධි මට්ටම් දෙකක්. එයින් වඩා උත්කෘෂ්ඨ මට්ටම තමයි මේ අප්පනා සමාධිය. ඒ Taman ඉදිරිපත් කරගත්තා වූ ප්‍රඥප්ති ආරමුණට හිත බස්සා ගැනීම. හිත නිමග්න කිරීම. ඒකට ආසන්න වෙනකොට ඒකට අපි කියන උපචාර මට්ටම කියනවා. ඇතුළු වුණාට පස්සේ කියනවා අර්පණා සමාධිය. ඒක නිසා උපචාරාප්පනා ભેදෝ. උපචාර සහ අර්පණාවදී ඒ සමාධිය කොටස් දෙකකට බෙද වෙනවා. මුළු භාවනා ලෝකෙම ගත්තහම මේ සමත ඇත්තන්ට මේ දෙකයි ඊට අමතරව පවතිනවා කණික සමාධිය කියලා කනමත්තටිකෝ සමාධි කියලා ඒක විස්තර වෙනවා. එතකොට සමත පූර්වාංගම යෝගාවචරෝ එක්කෝ මේ උපචාර සමාධියකටපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර්පණා සමාධියකටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊගාව පියවර ඊගාව පන්ති ඊගාව පුරුකට සම්බන්ධ වෙනවා. විපස්සනා යෝගාවචරයට එහෙම කල්පියා සූදානම් කරගත්තා වූ උපචාර සමාධියක් හෝ අර්පණා සමාධියක් අවශ්‍ය නැති බව අපි මුලින් මාතෘකා කරගත්ත සීලවන්ත සූත්‍රයේම සඳහන් වෙනවා සීලවතෝ කෝවාවතෝ කොට්ටිත ඉමේ පංච පාදානක් හන්දා යෝනිසෝ මනසිකාතබ්බා කත්මේ පංච රූපක්ඛන්‍தෝ වේදනාක්ඛන්‍தෝ ආදී වශයෙන් මේ කෙලින්ම සීලයක පිළිපදපු කෙනා කෙලින්ම මේ පංච උපාදානස්කන්ධයේ විදී යොමු මනස්කාරය පවත්නවා. අමතරින් සමාධියක් එපීම පිළිබඳව වෙනමම ව්‍යාපාර කිරීමක් නැහැ. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සමාධියක් නැතුව විපස්සනාවට නැත්නම් විපස්සනා විදුණුවක් සතිපට්ඨාන විදුණුවක් ගන්න පුළුවන් වෙයි කියලා. අදහස් වෙන්නේ හොඳට ඒක Tamange පිරිසුදුකම් පිළිබඳව මතක තියාගන්න ඕනේ හිතේ ධාරණය කරගන්න ඕනේ විපස්සනා වඩද්දීම ඒ සමාධිය විපස්සනා සමාධිය ඉබේ උපයන වෙනමම සමාධිය සඳහා ව්‍යාපාර කිරීමක් නැහැ සමාධිය සඳහා වෙනමම චිත්ත විසුද්ධිය කියලා වෙනමම ක්‍රියාපටිපාටියක් නැහැ මේ විපස්සනා මාර්ගයේ උපදිනවා ඒ උපදින සමාධියට කියන්නේ කණික සමාධිය මේ කණික සමාධියට අරමුණු වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයට ගැටෙන ගැලෙන දේවල්. අර කලින් ගියාපු සමත සමාධියට අරමුණු වෙන්නේ ප්‍රඥප්ති කාරණාව. ඉතින් මෙතනදී අපිට මේකත් සුද්ධ කරගෙන යන්න වෙනවා ඉස්සරහට. මේකට සාමාන්‍යයෙන් කවුරුත් අහලා තියෙන සියුම් තමයි. නමුත් හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නිදර්ශනය තමයි මේ ආනාපාන සති භාවනාව මේ දෙකටම ගැලපෙන්න කරන්න පුළුවන්. බහුසුත භාවයේ ලැබීම සඳහා අසුපිරෝතයන් ඇතිවීම සඳහා මේ කාරණාව හිතේ තියාගන්න ආනාපාන සතිය වඩන වෙලාවේදී අපිට යම් කිසි දැනීමක් ලැබෙනවා. දැන් මේ හුස්ම ඇතුල් වෙනවාය. දැන් මේ හුස්ම පිට වෙනවා. මූලිකවම සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන සතෝව අත්ත සති සතෝපස්ස සති කියන මේ කාරණාවේදී ඒ සතිය සතියෙන් යුක්තව ආස්වාස කරයි සතියෙන් යුක්තව ආස්වාස කරයි කියන කයි මේ සතෝව අත්ත සති සතෝපස්ස සතිය මේ සතියට වැටෙනවා දැන් මේ ආස්වාස අවස්ථාව කියලා ඒ මොකද ඇතුළට යන හුස්ම රැල්ල ඇතුළට යන හුලං රැල්ල නාසිකාග්‍රය හෝ උඩුතල මත හැපිගෙන යනවා මේ හුලං රැල්ල ඇතුළත සිට පිටතට යන අවස්ථාව නම් අපි මේකට කියන ප්‍රශ්වාසය කියලා. දෙවෙනි ගමන වගේ අදහසක්. ඇතුළ පළවෙනි ගමන ඇතුළට යනවා ඒ ගියේ ඒක ඇතුළ ශරීරය කරගන්න තියෙන කෘත්‍ය කරලා ඊගාවට පිට වෙනවා. මෙන්න මේ ඇතුළ වීමේදී හෝ පිටවීමේදී අපට ඒක දැනෙන්නේ අපේ කාය ප්‍රසාදේ මේ වායෝ ධාරාව හුස්ම රැල්ල හැපීගෙන යන නිසා ඒ කාය ප්‍රසාදේ වඩා ප්‍රකට වෙන්නේ නාසිකාග්‍රේ නම් අපි කියනවා අරමුණ නාසිකාග්‍රේ කියලා උඩුතොල මත නම් උඩුතොලේ කියලා. මේක පොතේ අටුවාදාන වන්තලා උත්තරොත්තේ නාසිකාග්‍රේ කියලා මේ කටට හැප්පෙන තාලට වචන ටිකක් සම්බන්ධ කරනවා. උත්තරොත්තේ කියලා කියන්නේ ඕස්තදයේ උඩ නාසිකාග්‍රේ නාසිකාග්‍රේ මේ දෙකේ කොතනකදී හැපෙන නිසා අපිට තේරෙනවා දැන් ඇතුල් වෙනවා මේ හුස්ම පිට වෙන නිසා ඇතුල් වීම පිටවීම කියන දෙක ඒ හිත යොදාගෙන ඉන්න කෙනාට පැහැදිලි. මේ පැහැදිලි වීම ඇති වෙන්න නම් මෙතන සංසිද්ධියක් තියෙනේ සංසිද්ධිය ඇති වෙන්න නම් දෙකක ගැටීමක් තියෙනේ පිටින් එන වායු ධාරාවක් ඇතුල් වීම වශයෙන් හෝ පිටවීම වශයෙන් අර කාය ප්‍රසාදේ ගැටීගෙන යනවා. මෙන්න මේ කාය ප්‍රසාදයේ අයිති වෙන්නේ උපාදාන ස්කන්ධයට Tamanට අත් දක්ින්න පුළුවන් විඳින්න පුළුවන් පහත ලබන්න පුළුවන් කොටස. මේ කාය ප්‍රසාදය කුප්පන්නේ පිටි කවන්නේ වද්දන්නේ අර පිටින් එන හුස්ම රැල්ල හුලං රැල්ල. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ හුස්ම රැල්ලට නැත්නම් හුලං රැල්ලට හිත යොදාගෙන ඉන්නවනම් අපි කියන එක ප්‍රඥප්තියට හිත යොදාගෙන ඉන්නවා. ඒක අත්දකින්න බෑ අපට. අපිට අත්දකින්න පුළුවන් ඉන්නේ කාය ප්‍රසාදය ඇවිල්ලා වැදුනට පස්සේ. ඒ නිසා හුස්ම රැල්ලේ හිත පවත්වාගෙන කරන භාවනාව සමතේ. ආනාපාන සමතේ. ඒ හැප් මේ හුස්ම රැල්ල වැටීමට හැපීම මත භාවනාව කරනවා. වැඩිම මත භාවනාව කරනවා. නැත්තම් නාසිකාග්‍රේ වෙන ඒ සංසිද්ධිය මත භාවනා කරනවා. උඩු තොල මත සිදුවෙන ඒ හැපෙන කිචි කැවෙන ගැටෙන ස්වභාවය මත භාවනා කරන එක අත්දකින්න පුළුවන් එකක් ඒක විපස්සනා. හරියට නෙළුම් පතක පිටලා තියෙන වතුර කඳුලක් වාගේ ඒ දෙක ගෑවිලත් නැහැ ගෑවිලත් තියෙනවා. උලන් රැල්ල නිසා තමයි හැපීම සිද්ධ වෙන්නේ. නමුත් හුස්ම රැල්ල මතම උලන් රැල්ල මතම හිතව දාගෙන ඉන්නවට අපි කියනවා සමතේ කියලා. හැපීම මත හිතව දාගෙන ඉන්නවට අපි කියනවා නැත්නම් හැපීම කරේ මානසිකාරය යොදවනට යොදවන මානසිකාරය යොදවනට අපි කියනවා විපස්සනා කියලා. ඒ නිසා ආනාපාන භාවනා කරන්නේ නැත්නම් මුලින්ම බහින්නේ මේ විස්තර දැනගෙන ඉන්න නෙවෙයි. මුලින් හිත යොදාගෙන ඉන්නකොට බොහෝ වේලාවක් ඉන්නකොට කර්මස්ථානාචාරවලට විස්තර කරනකොට කර්මස්ථානාචාරවලේ දෙන උත්තරේ අහගන්න. මේ හිත කොතැනටද යන්නේ කියලා. ඒක තමයි අපේ ඔය අපවත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේ අනුගමනය කරපු බොහෝම තලතුණා කරනවා. යෝගාවචරයට කියන හොඳ විවේක තැනකට ගිහිල්ලා ඒ බුද්ධ වන්දනාවක් මල් පහන් පූජා කිරීමක් ආදී ඒ කටයුතු ආගමික කටයුතු කරලා බුද්ධානුස්සති මෛත්‍රී ආදි භාවනාව කොටස් වඩලා කය හොඳට තීපත් කරලා හොඳට පහසු ඉරියව්වකට පවත්තලා කය අමතක කරලා හුස්ම වැටෙන්න ආවේ. හුස්ම වැටීම ධ්‍යාන බලාගෙන ඉන්නකොට ඒ හුලං රැල්ල මතද හිත පිහිටන්නේ නැත්නම් හුලං රැල්ලම වැඩිම නිසා ඇති වෙන හැපීම මතද හිත පිහිටන්නේ කියලා ඒ යෝගාවචරය කියන කියමනේ ඉතින් දැනගන්න පුළුවන්. මේ දෙකෙන් තවත් පුංචි කාරණාවක් විදිහට මතක තියාගන්න ඕනේ දේශනා පාළිය හුඟක් වෙලාවට මතක් කරන් ඉස්ලාමයේ හුස්ම රැල්ල මත හිත පිහිටවල සමතයක් ඇති කරගෙන සමත භාවනාවකින් ආනාපාන සමතේ පිහිටුවගෙන විපස්සනාවට යන කතාවක්. බොහෝ සූත්‍ර කියෙව්වොත් ඒ සූත්‍ර බොහෝ ගානක හම් වෙන්නේ ඉස්සලා ආනාපාන සමතේට නැඹුරුව වඩලා පස්සේ විපස්සනාවට ලංවන්න පුළුවන්. ඒ ඇතිවිච්ච සමතේ මත හෝ අරත් කලින් කියපු හැපීම මත හෝ නාම ධර්ම මත හෝ රූප ධර්ම මත. නමුත් මේන් අදහස් වෙනවා තවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ආරම්භයේදීම ආනාපානී හැපීම මත සුද්ධ විපස්සනාව කරන්නත් පුළුවන්. මේ දෙක යෝග අවශ්‍යය ආධුනික යෝග අවශ්‍යයට මද ප්‍රමාණයට ආනාපාන සතිය වඩපු යෝග අවශ්‍යයට හොඳට වැටහෙනවා කල්පනා බණ ඇහුවට පස්සේ සමහර වෙලාවට හිත පිටින්නේ හුස්ම රැල්ලේ. මේ හුස්ම රැල්ල ඇතුල් වෙන වෙලාව මේක පිට වෙන වෙලාව මේක දීර්ඝ හුස්ම රැල්ලක් කෙටි හුස්ම රැල්ලක් වශයෙන් දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට ඒ හුස්ම රැල්ල ගමන නිසා සිදුවෙන හැපීම මත පිටිකැවීම මත ඒ වැටහීම මත හිත හිටියා. මේ දෙකේම හිත හිටියොත් නම් භාවනාවක් නැහැ. එතන දෙකක හිත හිතවන්න බෑ කියලා. නමුත් ආධුනිකයාගේ ওই කියන විදිහේ කලකොල භාවයක් හිටිනවා වරක හුස්මරල් යනවා හිත වරක හැපීමට යනවා මෙන්න මේ දෙක හොඳට ඉදිත් ගෙහෙල ඉදික පොත්ත ගලවන වාගේ හොඳට වෙන් කරලා දැනගන්න ඕනේ නිසා ආනාපාන භාවනාව බලනකොට හුඟක් වෙලාවට ගත යුතු පැති සහ හල යුතු පැති කියලා මෙන්න මේක දියුණු කරන්න මේක අතහරින්නයි කියලා පියවර දෙක තුනක් ඉදිරියට ගෙන යනවා මෙන්න මෙහෙම කරගෙන යනකොට හුස්ම රැල්ල මතම හුලං රැල්ල මතම මේ භාවනාව ගෙනියනවනම් මේ පුද්ගලයාට ඒ ආනාපාන ආලෝක නිමිත්ත නැත්නම් ප්‍රතිභාග නිමිත්ත පහළ වෙලා සමතේ ධ්‍යාවට සමත ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන ආදී වශයෙන් ඉදිරියට යන්න පුළුවන්. යම් විදිහකට වැඩි හිත නැඹුරුව තියෙන්නේ ඒ හුස්ම රැල්ල ඇවිල්ලා වැඩිලා ඇති වෙන හැපීම මත ඇති වෙන කොකිත වීම මත ඇති වෙන කිචිකැවීම මත උණුසුම සිසිලස මත ආදී වශයෙන් කරුණු නම් බොහෝම ප්‍රවේශමයි. නැවත නැවතත් නැවත නැවතත් ඒ උපාදාන ස්කන්ධය වෙන රූප උපාදාන ස්කන්ධයේ රූප කොටාසේ ඇති වෙන මේ දේ මතම භාවනා කරනකොට විපස්සනා වඩනවා. මෙන්න මේ දෙකේදී සතිය පිහිටවින්න තමයි අපි දැන් මේ තේමා කරන්න හදන්නේ. යම් ආකාරයකට ඒ තමන්ට අත්විඳින්න බැරි අත්දකින්න බැරි උලන් රැල්ල වගේ දෙයක එහාට වෙන ඇතුළට යන මෙහාට පිට වෙන හුස්ම රැල්ල උලන් රැල්ල මත මෙහිත පිහිටගෙන ඉන්නකොට එහි පිහිටන සතියත් ඒ ඒ වෙලාවේ හැපීම් වශයෙන් දැනීම් වශයෙන් උණුසුම් වශයෙන් සිසිල්ලීම් වශයෙන් චලන වශයෙන් වෙනස් වෙමින් වෙනස් වෙමින් මේ දැනෙන නාස්කාග්‍රේ දැනෙන සංසිද්ධියට හිතුව දාගෙන ඉන්න භාවනාවේදී සතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සතියෙන් කරදෙන කෘත්‍ය කුංචි වෙනසක් තියෙනවා. මේ නිසා සමත යෝගාවචර සමත භාවනා කර්මස්ථානාචාර්යවරු සතිය අඳුල්ලා දෙනකොට එක පැත්තක් කියනවා විපස්සනා යෝගාවචර විපස්සනා කර්මස්ථානාචාර්යවරු බණ කියනකොට සතිය හඳුල්ලා දෙනකොට මේ සතියේ එක පැත්තක් කියනවා. ඒක තමයි අපි මතක් කරුවේ දෙකටම පොදු ලක්ෂණ වශයෙන් නම් සතියේ සරණ ලක්ෂණ නැවත අනුත්තරති ප්‍රතිත්තරති කියන විදිහට නැවත මතක් කර දීමේ කෘත්‍ය සතිය ඉබේම කරලා දෙනවා. ඒක සතියේ තියෙන බවට ලකුණක්. නමුත් විපස්සනා යෝග අවචරයෝ පේන්න තියෙන තාලෙට මේ සතියේ පවතිනා වූ අපිලාපන ලක්ෂණය. අරමුණට වහා කිඳා බහින ගතිය අඳුරලා දෙන්න කැමතියි. ඒ සතිය සතියේ ඒ ලක්ෂණයෙන් වැඩ ගන්න කැමැති. සතිය කියන්නේ මේකයි කියලා කියාපාන්න කැමැති. සමත යෝගාවචරය පෙන්ලා දෙන්නේ උපත්ඨාන ලක්ෂණ කියලා. උපත්ඨාණිය කියලා කියන්නේ එළඹ සිටීම. මේක බැලු බැලමට බොහොම සූක්ෂම කාරණාවක් අපි ඉදිරිපත් කරගන්න හදන්නේ. හුස්ම ඇතුල් වෙනකොට පිට වෙනකොට ඇතුල් වෙනකොට පිට වෙනකොට ඒ හුස්ම රැල්ලට යොදවපු එළඹ සිටි සතිය. එතකොට අපි කියන එක සමත භාවනා. විපස්සනා භාවනාවේදී එහෙම එළඹ හිටින්න තරම් ඒ උණුසුම් ගති, සිසිල් ගති, හැපෙන භාව තමා වෙන්නේ නැහැ. වහා වහා ශීඝ්‍ර වශයෙන් වෙනස් වෙනවා. මේ ශීඝ්‍ර වශයෙන් වෙනස් වීම නිසා මතුවෙන මතුවෙන ඒ ලකුණ අල්ලා ගැනීමට සතිය ඒට වඩා සූර වෙන්න වෙනවා. මේ එන එන එකේ දැස ගැනීම සඳහා සතිය ඊට වඩා සක්‍රියව යොදවන්න වෙනවා. ඒ නිසා පෙරදිල්ල වැඩි. වරදින්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා දැඩි චිත්ත අධිෂ්ඨානය ලොකු වීරියක් වීරත්වයක් මේ විපස්සනා භාවනාවට අවශ්‍යයි. මේ විදිහට අපිලාපන ලක්ෂණය අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ පාවි පාවි මේ පැත්ත මේ පැත්ත තරන්දි තරන්දි වටපිට බල බල ඒක කරන්න බෑ ඉන්නකොටම ඒ අරමුණ ඉස්ලාම දැක ගන්නට ඉස්ලාම දැන ගන්නට අරමුණට මුණ දෙන්න පුදුමාකාර එළඹ සිටි ස්වරූපයක් මේ විපස්සනා යෝගාවචරයට අවශ්‍ය වෙනවා. ඒක හරියට සාමාන්‍ය උපමාවට කියනවා නම් ඒක තැනක හිතවල තියෙන එල් එකට කුරුමානමකට ඊයකින් විදින්න වාගේ තමයි සමකේ විපස්සනාව පණින හාවෙකුට නැත්තම් පයින් සතාගේ පිම්මට වෙදි කියනවා පිම්මට ඊයකින් විදිනවා ඒ සතා එක තැනක හිටගෙන බලාගෙන ඉන්නව නෙවෙයි ඌ මරණ බයේ වේගයෙන් උගේ සම්පූර්ණ ඒ ශක්තිය යොදලා පැනලා යන්න හදන වෙලාවේදී හරියට පයින් පිම්ම බලලා ඊය විදිනවනම් යම් වෙලාවක ඒ සතා වැටෙනකොටම එතෙන්ට ඉගේ ගිහිල්ලා ඒ සතාගේ මර්මස්ථානයකට වදින්න පුදුමාකාර එකලාපයක් ඕනේ. පුදුමාකාර ඒ විදිත බීමේ ඊයෙන් විදීමේ සූරතාවයක් අත්පාදා. ඉතින් මේක හරි අමාරුයි. මේක හරියට මේ මේ ලොකු අවස්ථාවක් අරගෙන ලොකු අභියෝගයක් පාර අරගෙන වෙන ක්‍රමයක් නැති නිසා ගහට කරලා කරලා කරලා කරලා කරලා පුහුණු කටයුත්ත. ඒ නිසා අපිලාපන ලක්ෂණයේ වශයෙන් මෙතන පෙන්නන අරමුණේ වහාම හිඳා බහින ගතිය නොතිබුණොත් කවදාකවත් බෑ මේ විපස්සනා භාවනාවේ ඉදිරියක් බලන්න. නමුත් ආරම්භක යෝගාවචරය දන්නවා එහෙම අරමුණක් අරමුණක් පාසා එහෙම සිතා බහින තත්වයකට ගන්නද ගොක් වාරයක් බොහෝ වාරයක් උත්සාහ කරනවා. උත්සාහ කිරීමේදී අර මුල් මුල් අවස්ථාවේදී වැරදි වැරදි වැරදි වැරදි කරගෙන යනකොට ඒ වරින් වර හරියන දේවල් වල ගැම්ම නිසා ඒන වේගයෙන්ම පහු වෙනකොට හරියන ප්‍රමාණය ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ආධ්‍යාත්මික නැත්නම් අපි කියනවා මේ උපාදානස්කන්ධ පහට අයිති වෙන මොන්නම අරමුණකටත් හෝ වැඩ කරන්න නම් සෑහෙන කුසලතාවයක් සෑහෙන හැකියාවක් තියෙන්න ඕනේ අන්න පිම්මට වෙදි කියන වාගේ මේ සතිය පිටව ගන්න. ඒක නිසා එහෙම යනකොට සතියේ මේ අපිලාපන ලක්ෂණය කියන පොලාපණීනය හරියටම අරමුණට වතුරට දාපු ගලක් වගේ කිඳා බයින ගතියකට වැටෙනවනම් ඒ යෝගාවචරයට අසම්මෝස රසය මේ අරමුණ මොකද්ද කියලා අමතක නොවන ගතියක් සතිය ඉතුරු කරලා යනවා. කර දෙනවා. අපි අර කලින් ගත්ත ආනාපාන උපමාව ගත්තොත් එහෙම ඒ හුස්ම රැල්ල වැඩිම නිසා මට ඒ කොකිත වෙන ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක් එක ආනාපානක තුල මේ වගේ ගති කෝටි වාරයක් පහළ වෙන්න පුළුවන්. එනිසා මේ සෑම දෙයක් දිහාම පළවෙනි වතාවේ ආධුනිකයට බලන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. නමුත් එකක් හෝ දැක ගැනීම තමයි මේ විපස්සනාවේ ආරම්භය. පිම්බීම හැකිලිම ගත්තොත් ඒ පිම්බීම වෙනකොට මොනවා හෝ එහි යත්තා වූ යම් කිසි ලක්ෂණයක් දැනගන්න පුළුවන් වෙනවනම් ඒකෙන් කියන්න පුළුවන් ඒ මුළු ක්‍රියාවලිය පුරාම එක චිත්තක්ෂණයක හෝ සතිය පිහිටියක්. ඒ නිසා ඒකේ අසම්මෝස භාවයක් අමතක කරන භාවයක් ඇති වුණා. ඉති ආභිමුඛ භාව පච්චපත්තානා ඒ වෙලාවේදී ඒ උණුසුම් ගතියට, හැපෙන ගතියට, රත් වෙන ගතියට, චලන වෙන ගතියට, බර ගතිය ආදී ඒ දෙයට කෙලින්ම මූණ දාලා හිටියි. මේක මගේ නහය. ඒ නැත්නම් මේ රත් වෙන එක හොඳයි. ඒ උණුසුම් වෙන එක හොඳයි. ආදී වශයෙන් ඒ ඒ දේවල් එක කල්පනා ශක්තිය. අරමුණයි හිතයි පමණයි උණුසුම් භාවයට හිත යෙදෙන. එතකොට විශේෂයට අභිමුඛ වුණා. එතකොට ලොකු ආරක්ෂාවක් ගන්නවා. අරමුණයි හිතයි පමණයි එහෙම නීවරණයකට ඉඩක් දෙන්න ඉඩක් නැහැ මේ නීවරණයකට ඉඩක් නැහැ අරමුණ කෙලින්ම හිතත් එක්ක හිටිනවා එතකොට ලොකු ආරක්ෂාවක් සැලසෙන මේක යෝගාවචරය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරන්න පටන් ගන්නවා ඒක නිසා යම් අවස්ථාවක යෝගාවචරයාගේ ඒ පිම්බීම අවස්ථාවක හැකලීම අවස්ථාවක ආස්වාද ප්‍රස්වාද අවස්ථාවක අතනවන දිගහරින පය පියවර තබන ඔසවන තබන අවස්ථාවක එහි මතුවෙනා වූ මේ තද වෙන ගති, චලන ගති, කම්පන ගති, උණුසුම් ගති, සිසිල් ගති ආදී මේ ලක්ෂණු එnde එnde එnde එnde එකකින් දෙකකින් පටන් අරගෙන වැඩි වැඩි ප්‍රමාණයක් එකම එසවීමක් තුළ පහේ මේ වගේ චලන ලක්ෂණ මේ වගේ උණුසුම් ලක්ෂණ මේ වගේ සැහැල්ලු වෙන ගති බර වෙන ගති එහෙම නැත්නම් බිඳු බිඳු වැටෙනවා වාගේ එහෙම නැත්නම් විදුලියක් දුවනවා වාගේ নানা ප්‍රකාර එන්ජින් එක වැඩි වෙනවනම් ඒකෙන් කියාගන්න පුළුවන් මේ සතිය වඩ වඩා තහවුරු වෙනවා වඩ වඩා සමීපව පිහිටනවා කියලා ඒක එක සැරින් එන්නේ ඒක එකම අපි ගත්තොත් දකුණු පාය තැබීම නැවතත් දකුණු පාය තබනවා නැවතත් දකුණු පාය තබනවා නැවතත් දකුණු පාය තබනවා මේ විදිහට ඒකාකාරයෙන් පවත්තමානෝ කියලා මේකට කියන්නේ ඒකාකාරව පවත්වාගෙන යනකොට තමයි අර කලින් ගත්ත ලකුණු වඩ වඩාත් වඩ වඩාත් සහවුරු භාවයටපත් වෙන්නේ ආනර ඉස්තරලාම අරමුණට මූණ දීලා මුසුම් බව තිතිල් බව තද වෙන බව මූණ දීලා එක දැක ගැනීමට අපිට කියන්න බලන් සතිය කියලා ඒක තමයි සතිය බලේ. සතිය කියනවනම් ඒ ආරමුණ පැටලෙන ගතියක් නෑ ආරමුණ රාග උපදවන ගතියක් නෑ ද්වේෂ උපදවන ගතියක් නෑ මෝහ උපදවන ගතියක් නෑ අලෝභ දෝස අමෝහ මැද මෙන්න කුණුසුම උස්ම රැල්ල ඇතුළට යනකොට ආස්වාදයේ දිහා බලනකොට හැපෙන තන පවතින උණුසුමක් වැටේ. පිම්බීමක් දිහා හොඳට බලනකොට ඒ තුළ ඇතිවෙනා වූ තදවන චලන කම්පන ගති පහළ වෙනවා. මේකටම හිත හිතනනම් අපිට කියන්න පුළුවන් හරියට ආරමුණටම හිත දුන්නා කියලා. මෙන්න මේ පිහිටපු ගතිය මේ අඳුනා ගන්න පුළුවන් ප්‍රමාණය එක දිගටම පැවැත්ීමේ රහස වෙන්න ඕනේ එතකොට සතිපට්ඨානික ඉස්ලාම සතිය කියලා කියන්නේ අරමුණ ඇති සතියෙන් ගැනීම. එවැනි ඇති සතියෙන් දැක ගැනීම එක චිත්තක්ෂණයක් තුල සිදුවෙන අහම්බයක් වගේ. මෙන්න මේ අහම්බු ආකාරය දිගින් දිගටම දිගින් දිගටම පවත්වන සූයයට තමයි යෝගාවචරයයි කියලා කියන්නේ. සතිපට්ඨාන යෝගාවචරය, විපස්සනා යෝගාවචරය කියලා කියන්නේ. ආනේක වැඩි වෙනවා නම් ලකුණු මොකද්ද? අර වාගේ චිත්තක්ෂණයක වැටෙන ප්‍රමාණය එන්න එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. මේකෙදී මේ විස්තර කරපු කාරණා මුවා කරන ඒක අවුල් කරන තව කාරණාවල් දෙක තුනක්ම අතරමැද බාධා කරන නිසායි මේක විස්තර කරලා දෙන්න අමාරු. මොකද අපි සාමාන්‍යයෙන් හුස්ම ගැනීමක් කියලා බලා ඉන්නකොට වැටෙන ආකාරවලට මම හුස්ම ගන්නවයේ මේ දකුණු නාස්පුඩුවේ වම් නාස්පුඩුවේ මේක හොඳය ආදී වශයෙන් කල්පනා පහළ වීම දැකීම කවදාකවත් භාවනාවක් නෙවෙයි. ඒක අත්දැකීමක් නෙවෙයි ඒක කල්පනාවක්. ඒ හුස්ම ඇතුල් වීම නිසා පහළ වෙන්නා වූ උණුසුම් සිතුල් ගති කවදාවත් මේ කල්පනාව තියෙන තාක්කල් පහළ වෙන්නේ. කල්පනා වලින් තොරව ඍජු බැලීමක්. ඍජු දර්ශනයක් විපස්සනාවක් සිදු වෙනවන ඒ මම මාගේ කල්පනාවල් වම දකුණ කල්පනාවල් නැතුව ඒ තුල ඇත්තා වූ චලන ගති, පෙරපෙන ගති, හැපෙන ගති, උණුසුම් ගති, කිසිළු ගති, වැගිරෙන ගති, පිඩු කරන ගති මේ දේවල් දැක ගන්න පුළුවන් වෙනවනම් ඒක තමයි අපි කියන්නේ විෂයාභිමුඛ භාව. හරියට අදාළ විශේෂ අභිමුඛ උනායි කියන්නේ. මේන්න මේක සිද්ධ උනත් යෝගාවචරයට. කොහොමදට මතක තියාගන්න ඕන සිද්ධ උනත් මේකයි භාවනාව කියලා දැනගන්නත් යෝගාවචරයට දවස් ගාන කමටහන් සුද්ධ කරන්න වෙනවා. නැත්තම් ඒ විස්තර කතා කරන්නේ හුඟක් වෙලාට මේ කායට සම්බන්ධ කරලා. එහෙම නැත්නම් මේක හොඳයි, මෙහෙම වෙච්ච දේ හොඳයි, මෙහෙම වෙච්ච දේ නරකයි, මේකයි වටින්නේ, මේකයි නොවටින්නේ කියලා අර පාරණ දිගුණු සංඥාවල් රාශියක් යෝගාවචරය මේ කමඨාන සූත්‍ර කීමට සම්බන්ධ කරගන්න බාරයි. ඒක ස්වභාවිකයි. ඒකට දුක් කියන්න බෑ. ඉත ආරම්භයේදී අහනවා මේ දැන් වැටෙන්නේ කොහෙද වම්නාස්ත්‍රයේ දකුණාස්ත්‍රයේද නැත්නම් උදරයේ මොකද හිත තියෙන්නේ ආදි වශයෙන් කර්මස්ථානාචාර්යවරයා පවා ඒකට යෝගාවචරය උචි ගන්නන ගතියක් තියෙනවා නමුත් ටිකක් හරියාගෙන යනකොට භාවනාව. ඒ කියන්නේ හිතවිලි බාධාවක් නැහැ. සද්ද වලින් බාධාවක් නැහැ. වේදනාවක් වුණාට නිතුව හරියාගෙන යනකොට ඕන යෝගාවචරයටම ඒ කියන කතාවෙම වැටෙන්න පටන් ගන්නවා. දැන් අර කයට සම්බන්ධතා නෙවෙයි දකින්නේ හුදු ධර්ම ස්වභාවය. පුරුසුන් ගති සිතින් ගති තදවීම තෙරපීම ආදී ගති ලක්ෂණ පමණයි දකින්නේ. ඉතින් මෙතෙන්ට එනකොට යෝගාවචරය අර විස්තර කතා කිරීමේදී තතරන ගතියක් පැටලෙන ගතියකටපත් වෙනවා කොහොමද මේක කියන්නේ ඉතලන කියන්න පුළුවන් කමක් තිබුණා මේ කායට සම්බන්ධයි ගොරෝසු දේවල් ඕලාරිකෝ පේනවා පිම්බෙන හැකිලෙන වාරවල දිපව් වෙනකොට පව් වෙනකොට මේ වාගේ ඒ ප්‍රඥප්ති ලකුණු අතහැරලා ක්‍රමයෙන් හිත පරමාර්ථ ධර්ම දිහාවට එන්න පටන් ගන්න. සමහරව හිතනවා මේකට ගොඩාක් කල් යනවා කියලා. නමුත් හුඟක් යෝගාවචරයට ඉතර කල් නොයවාම මේ தත්ත්ව පැහැදිලි වෙන්න පටන් ගන්න. නමුත් මේක නොදැනුවත්කම නිසා මේකයි මේ භාවනාවේ දියුණුව මේකයි මේ සතිය ඍජුවම අභිමුඛ වෙලා තියෙන අවස්ථාව කියලා දන්නේ නැතුව නැවත නැවතත් ඇස් දෙක අරලා හෝ ආයෙ ඔන්න කය බලන්න පටන් ගන්නවා. නැත්තම් කල්පනා කරන්න පටන් අර ගන්නවා මේ භාවනාව වැරදිලාද පැටලිලාද කියලා. ඉතින් මේක හරිම දෙපාර්ශවයකම sannivedanaya කතරතුරු හෝමාර්ගික ගැනීමදී සෑහෙන බාධාවක් කරන දෙයක්. එනිසා යෝග ආචරය පුළුවන් තරම් තමන්ට පේන தত্ত্ব තමන් අවංකවම හැකිතා දුරට එලි කරනවා නම් කර්මස්ථානාචාර්යවරයාට ඒ සුදුසු ක්‍රමයට මේ මේ වෙලාවේදී මේ මේ විදියට වාර්තා කරන්න කියලා යොමු කරවීමක් කරන් දෙන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු කතා කිරීමේ ඇති පාඩලවිල නතර කිරීම සඳහා යම් කිසි විදියක පෙළගස්මක් මූලධර්ම වශයෙන් යෝගාවචරයට ලබා දෙන්න වෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ විපස්සනා වාදී. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට ගැලපෙන රූප උපාදානස්කන්ධය කියන නාසිකාග්‍රේ කයි ඇති වෙන කාය ප්‍රසාදයේ ඇති වෙන වෙනස්කම්. උදරයේ පිම්බීම හැකිලිම නිසා උදරයේ ඇතිවෙන ඒ උණුසුම් සිසිල් ගති. පාය තබන වෙලාවේදී ඒ පායට වැටෙනදී අත දිගාරිනකොට, ඇස් පිල්ලම් ගන්නකොට, පැත්ත බලනකොට, යනකොට, ඉනකොට ආදී ඒ ඒ වෙලාවේදී මේ රූපත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙලා තියෙන ලක්ෂණු ඒ වායේ මූලිකවම හිත යොදන්නේ විපස්සනා යෝගාවචරගේ හිත යොමු කරවන්නේ පළවෙනියම මේ ස්වභාවික ලක්ෂණ වලට ඒ වෙලාවේදී මතුවෙන උණුසුම් ගති සිසිල් ගති චලන කම්පන තෙරපී මේ දගිරෙන ගති පීඩු කරන ගති ආදී දේවල් වලට යොමු කරනවා. මේ ස්වභාවික ලක්ෂණ පෙන්නකොට මේක එකවරම හිතට මේක කියාගන්න බැරි නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා මේක මොන සතහනකින්ද Tamanට පේන්නේ උදරේ වැටෙන්නේ බරක් විදියටද ගලක් විදියටද නැත්නම් රිදි කෑල්ලක් වගේද නූලක් වගේද ලී කෑල්ලක් වගේද ආදි වශයෙන් ඒ දකින්න කොටම පේන සතහන තමයි අස්සලාම යෝගාචර උදව් උපකාර කරගන්නේ ඒ නිසා අපි ඒක කියන්න ඇත්තටම මුල් කාලෙදී යෝගාචර උනන්දු කරනවා දැන් උදරයේම හිත තියනවාද උදරේ වැටෙන්නේ මොකක් වගේද උපමාවකට කියනවා නම් කොහොමද ආදි වශයෙන් යෝගාචරය හිත යොමු කරනවා ඒ කෙරුවට පස්සේ ඕන ඒක තුල විවිධ ආකාර පේන්න පටන් ගන්නවා. ඉහළ පහළ යන, වාමට දකුණට යන, දස දිශාවට පැතිරෙන, රැලි ආකාර වෙන, නැත්නම් ඍජු සරල ආකාර වෙන විවිධාකාර පැතිරෙන්න පටන් ගන්නවා. එනිසා යම් අවස්ථාවක යෝගාවචරය මේ සතහන මේ ආකාර දෙක දැක්කේ නැතුව මේ උණුසුම් සිතිල් ගතිය හොඳ නරක ගැති කතා කරුවා නම් සමහර විටක උදරයේ හිත තියන්න කිව්වට උදරයේ හිත නැතුව වෙන තැනක ඉඳලා කල්පනා කරලා කියනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ යෙදෙන ඒ Taman උකහා ගන්න ඒ භාවනා කරලා බලන දේවල් උදරයෙන්ම උදරයේම බැලීමේ සිදුවෙනත් කියලා බලන්න උදරයේ තියෙන බවට ඒ උදරයේ සටහන උදරයේ ආකාර මුලින් දකින්න. ඒක මේ වා ආරම්භක යෝග ආචරික ස්වභාවයක් නමුත් නැත්තම් හුඟක් දියුණු නැත්තන්ට පවා මේ මූලික කර්ම අමතක වුණොත් පස්සේ භාවනා එකතන කරකැවෙන්න පටන් ගන්නවා ඉස්සරහට නොයන. ඒ නිසා විපස්සනාව කරන හිත ඉස්සලාම යොදන කොට අඩුම ගානේ ඒ හිත යොදන අරමුණ හිත යොදන වස්තුව ප්‍රත්‍යක්ෂ වශයෙන් කියාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ අහවල් එකයි මේ දිහා බලන්නේ උදරේ. එතකොට උදරේ ස්වභාවය මෙහෙමයි. ආනේක දැක්කට පස්සේ ඒ ස්වභාවය කාලානුරූපව මේ මේ විදිහට පරිවර්තනය වෙනවා වෙනස් වෙනවා ආකාර වශයෙන් වෙනස් වෙනවා. ආනේ ආකාරත් වඩාත්ම සමීපව නිමග්න වෙච්ච හිතකින් බැස ගන්නා ලද හිතකින් බලා එනකොට ඒ තුල පවතිනා වූ මේ උණුසුම් ගති සිසිල් ගති චලන කම්පන පේන්න පටන් එතකොට යෝගාවචරය එතෙන්ට යනකොට කරන විස්තරයෙන් හොඳට පේනවා මේ බැස ගැනීම දැක දැක දැන දැන සිද්ධ වෙච්ච දෙයක් නැත්නම් මේ හෙලකින් පල්ලකට වැටෙනවා වගේ හදිස්සිය හම්බෙන් වෙච්ච දෙයක් කියලා. භාවනාව කාලයක් කරලා නතර කරලා ආයෙ පටන් අරගත්තොත් වාක් වෙලාවට පටලැවෙන්නේ මෙතන තමයි. ඊනවත පටන් ගන්න වෙලාවේදී Taman හිතාගෙන අර කණින් කරලා භාවනාදී ලැබිච්ච හොඳම අත්දැකීමක් හිතාගෙන එතෙන් යන්න පටන් අරගත්තොත් කවදාකවත් මේ විදිහට ක්‍රමානුකූලව එතෙන් යන්නේ. හිතවිලි හිතවිලිමවර මෙහෙමයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා. එතකොට කවදාකවත් විපස්සනා ආරම්භයක් හොඳ හැටි වෙන්නේ. ඒ නිසා හැමදාම හැම පරියන්කේදීම යෝගාචර හිතා ගන්න ඕනේ මම අතමයි ඉස්සල්ලාම භාවනා කරන්නේ ආධුනික හිත. ලදරු හිත. ඇති කරගෙන මේ හිත යොතන හිත ඇත්තට මේ අරමුණට ගියාද? ඥාන ඒ උදරය පිම්බීම කියන වැඩ පිළිවෙල කොහොමද මූලික වශයෙන් දකින්නේ සතාන? කොහොමද ඒකේ ආකාරය ඊට පස්සේ තමයි ඒ තුල පවතින ආවේ කුණුසුම් සිසිල් ගති ආදී ස්වභාව ලක්ෂණ කියන මේවට තජ්ජ ලක්ෂණය කියලා පාවිච්චි කරනවා. ආනේක ඒ දක්වා යෑම මූලිකව විස්තර කිරීම කමඨාන් සුද්ධ කිරීම සඳහා අපි මේ දවසක් කර දවසක් හමු වේගේ මූලිකව පරමාර්ථ මේක මේ මේ විදිහට ක්‍රමිකව කියාගෙන යන්න පුළුවන් නම් ඉස්සරහ හරි නිරාලයි. එතකොට අර සතියේ මූලික ලක්ෂණ වෙලා අර්පණ මේ අපි මේ අපිලාපන ලක්ෂණේ අරමුණට හිත බැස ගැනීම හරියට පීනුම් තටාගෙට පියවරෙන් පියවර බැස ගන්නවා වගේ හොඳට වැටේ. අසම්මෝස රසය මේ කියන්නේ අහවල් දෙයද හිත පවතින උදරය කියලා හිතාගෙන වෙන තැනකට ගිහිලාද කියලා එහෙම සම්මෝස භාවයක් තමයි හොඳට මතකේ තියෙන්නේ. ඒ වාගේ තමයි විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන Tamanට හොඳට වැටෙනවා. මේ උදරේම තමයි නමුත් උදරයේ ඇතුලේ බලනකොට ගොඩක් වැඩ තියෙනවා. විස්තර රාජකාරි ගොඩක් වැඩ ක්‍රියාවලි ගොඩක් ආන්න ඒව ඔක්කොම විස්තර කරන්නේ මූලික සැකිල්ල විස්තර කරලා ඉවර වෙනවා එතකොට යෝගාචර හොඳට දන්නවා මගේ භාවනාව නිරුපද්‍රිතව හොඳට දැන් ක්‍රමයෙන් දැක ගන්න අවස්ථාවට කියන්නේ ඒක තමයි කියන්නේ ඒකට හේතු වෙන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදර්ථානා කියලා කලින් කලින් අර එහෙමේ දුවමින් වැටෙමින් නැවත නැගිටිමින් ගිය හිත තමයි ක්‍රමානුකූලව හරියට රත් වෙච්ච පීයකින් බතර කෑල්ලක් කපන්න වගේ කපාගෙන බහින තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේකට තවත් පදත්තාණය සඳහන් කරනවා ස්ථිර සංඥා පදත්තාණ කියලා. ස්ථිර සංඥාවක් නැති වුණොත් මේ වගේ එකලාසයකින් නිර්වද්‍යව වැරදෙන්නේ නැතුව බහ ගන්න බෑ. මේ නිසා තමයි උදරේ පිම්බීම හැකිනම යෝග බලන යෝගාවචරයන මේ ක්‍රියාවලිය පුරාම උදරයට හිත යොදාගෙන පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා සංඥාව ස්ථිර කරන්න ඕන. හඳුනා ගැනීම ස්ථිර කරන්න ඕන. හැකිලෙන වෙලාවදී හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න ඕන. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. යන්නේ යන බව දැනගන්න. තිතෝ මා තිතෝ හේති පජානාති. ඉන්නවනම් ඉන්න බව දැනගන්න. ඒ වගේ තමයි පිම්බෙනවා ආදී පිම්බෙනවා කියලා දැනගැනීමේදී අර හඳුනා ගැනීම එහෙම හැවීමක් නැහැ. අරමුණ දිහාට යන්න බලලා වටපිට බැලිලක් නැහැ. අරමුණ දිහාමයි බලන්නේ. ආනේ ටික සංඥාව මේ භාවනා කරන හඳුන්වා දීලා තියෙන්නේ මේ වැඩ පිළිවෙලට වඩාත් එකලාසයක් වඩාත් නිරවද්‍යතාවයක් ලබා දීම සඳහා. මෙහෙම බලාගෙන ඉන්නකොට ආනාපානී පටන් අරගත්තා, පිම්බි මහැකිලිමේ පටන් අරගත්තා. ඒ අරමුණ හොඳට විස්තර කරන්න පුළුවන්. අරමුණ පිළිබඳව මේක පිම්බෙන වාරෙදි හැකිලෙනවයි කියලා කලකොල වෙන්නේ නැහැ. හැකිලෙන වාරෙදි පිම්බෙන වාදෝ කියලා කලකලීමක් නැහැ. හැකිලෙනවාද හැකිලෙන බව දාන්න. ඒ හැකිලීම දිහා හොඳට බලා ඉන්නකොට ඒ ඇතුළත පවතින ආ ස්වභාවික ලක්ෂණ අර කියන ක්ෂණයක් ක්ෂණයක් ආස වෙනස් වෙන මහ විශාල සංකීර්ණේ ඉතාමත්ම ප්‍රකටදී යෝගාවචරයට පේන්න පටන් ගන්න. මොකද ඒ වෙලාව හිත තාම තැම්පත් නැහැ. හිත තියෙන තාම කෝල ගති. ඒක වඩාත්ම ප්‍රකට දෙයක්. තෙරපීමක් වෙන්න පුළුවන්. නැත්නම් තෙරපීම නැති සෑහළු ගතිය වෙන්න පුළුවන්. නැත්නම් හිස් ගතියක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ වැඩ පිළිවෙල දෙක තුනක් වෙන්න පුළුවන්. උණුසුමක් සිසිලසක් වෙන්න පුළුවන්. වැගිරෙන පිළි කරන ගතියක් වෙන්න පුළුවන්. මොනවා හෝ ඒ පවතින ප්‍රකටම දේ දැක ගන්නටයි යොමු කරවන්නේ. ඒක අහවදී දැකිය යුතුයි කියලා විශේෂයක් නෑ. දකින්න ප්‍රකටම දේ. විපස්සනාවේදී මූලිකම ආකල්පයක් තමයි ආප්තෝපදේශයක් තමයි වඩාත් ප්‍රකට දෙයින් බැසගන්න. යථා පාකටං විපස්සනාපි නිවේශෝ. යමක් ප්‍රකට දෙතනින් විපස්සනාවට බැසගන්න. මෙන්න මේ අපි නාම රූප දෙක ගත්තොත් මේ වඩා ප්‍රකට රූප ධර්ම. ඒක සාරවත් දේශිකා දේශනාව. මේ රූප ධර්ම ච ධාතුරෝ යම් පුරිසෝ කියලා සාවල භද්‍ර කුමාරන් වහන්සේට ස්වාමීන් වහන්සේට බුද්ධ ජානනාථේ දේශනා කළා වාගේ පඨවි ආපෝ තේජෝ ආකාශ විඥාන කියන මේ හය තමයි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආකාශ කියන එක. මේක කොටසට වැටෙන විඥාන කියන එක නාමකරණය. මේ ධාතු හතරේ පහේ ආකාශ ධාතු අයින් කරුවට පස්සේ ඊතුරු ධාතු හතරෙන් වඩාත්ම ප්‍රකට දේ තමයි වායෝ ධාතුව. මේ ආනාපානෙදිත් අපි අල්ලන්න හදාන්නේ ඉන්දීම හැකිලීමේදිත් අපි අල්ලන්න හදාන්නේ වඩාත්ම මේ ප්‍රකට ධාතුව මුල් කරගත්ත වැඩ පිළිවෙල. මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. මේ පොට්ටබ්බ ධාතු ක්‍රියාත්මක වෙන්නේ කම්පන චලන ගතියක් වගේ. සොලවා හරින ගතිය තමයි මේකේ තියෙන ස්වභාවය. මේක තමයි ආධුනික හිතට ඉස්සරලාම අහුවේ. නමුත් ඒක අහුවේ යුතුයි කියලා දෙයක් නැහැ මේ මූල ධර්මයේ. මේක දිහා මේ චංචල කම්පන ගතියක් නැත්නම් හිත යෙදෙන්නේ නැහැනේ. හිත යෙදුනට පස්සේ මොනවද මේ චංචල වෙන්නේ මොනවද මේ කම්පන වෙන්නේ කියලා බලනකොට එහි තියෙනා වූ පටවි කොටාස එහි තියෙනා වූ උණුසුම් සුසිල් ගති පේන්න පටන් ගන්නවා අන්තිමටම තමයි තේරුම් අරගන්න පුළුවන් ඉන්නේ ආපෝ කොටාස ආපෝ කොටාසෙන් කියන මේ ඔක්කොම එකට බන්දලා තියානින ගතිය අඩු වුණොත් බැඳේ වැඩි වුණොත් වැగిරෙනවා ඒ නිසා පටවි වලින් පටන් අරගෙන ආපෝ දක්වා ක්‍රමයෙන් අර සතර මහා ධාතු විතර කරගෙන යනකොට යෝගාචර තියෙනවා මෙව එකක්වත් තව එකක් එක්ක හැප්පෙන්නේ නැතුව කෙල කෝටියක් විතර වැඩ කරුවත් හැප්පීමක් නැහැ. ඒ මොකද හේතුව හැම වෙලාවෙම මේ කොටාස ආකාශ ධාතුවෙන් වෙන් වෙලයි පවතින පරිච්ඡින්නමයි පවතින. ඒ නිසා වැඩ ගොඩාක් හිත උනාට හරියට අපි දකිනවා මේ සමහර වෙලාවට අන්ධකාර වෙලාවට විශාල කණාමැදිරි ප්‍රදේශ එකම ගහක කරකැවෙනවා. නමුත් උන් දෙන්නේ අතර කවදාකවත් හැප්පිලක් නැහැ. ඒ වගේ තමයි මේ පේන උණුසුම් සිසිල් ගති කවදාවත් හැප්පෙන්නේ නැහැ. ඒ මොකද හැම වෙලාවෙම මෙව වටේ තියෙන ආකාශයෙන් වෙන් වෙලා පවතින නිසා දෙකම ගැටීමක් නැහැ. අපිට දක්කොත් ගවර වලක දඟලන කණු රිත්තකමනේ කියන ස්වභාවික ලක්ෂණ පමණක් නැහැ. මේක මගේ කය, මේක දැක්කොත් හොඳයි. ආදී වශයෙන් තියෙන ප්‍රත්‍යක්ෂ හැලිනවා. මේ ස්වභාවික ලක්ෂණ මතම හිත පිහිටියෝ. එහෙම නැත්නම් හිත 100ට 100ක් මේ ස්වභාවික ලක්ෂණ වලම හිටියෝ ඒ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා මේ ස්වභාවික ලක්ෂණ වල මේ උණුසුම් ගතිවල චලන කම්පන ගතිවල පිළිගැටි රැగిරෙන පිට පිටු කරන ගතිවල කිසිම ඉස්පාදුවක් ලද්දා පටන් මේව දඟල දඟල තමයි තියෙන්නේ නලිය නලිය තමයි තියෙන්නේ එකම ආකාරයක්වත් කියලා විස්තර කරන්න බෑ ලෝකේ තියෙන පුළුවන් ආකාර ඔක්කොම එකතු ඒක නිසා ඒක පේන්න පටන් අරගන්නේ අර ගවරවලක නගින කණු විස්සක් පහකට වට වෙලා නගින අනාමැදි රොක්ක් නගින එකම තමයි පේන්න පටන්. එතකොට මේ තුල මේක කය මේක ස්ත්‍රිය මේක පුරුෂය මේක හොඳය මේක නරකය මේක පුංචිය මේක ලොකු ආදී වශයෙන් තිබුණු ඒ ගති ඉබේම හැදිලා වෙන විදිහට නම් ප්‍රත්‍යක්ෂ හැදෙනවා හැදිලා ඒ ස්වභාවික ලක්ෂණය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ ස්වභාවික ලක්ෂණ ප්‍රකට වෙනකොට වඩාත්ම ඉස්සලා ප්‍රකට වෙන්නේ සංතති ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය කියලා කියන ඔහේ කෙරි කෙරි පවතින වැඩක්. කවදාකවත් එක විස්්‍රාම ගැනීම. විකටෝම වැඩ. එක්කෙනෙකුත් වෙයි කියලා කෝටි ගණක් වැඩ. එක එක්කටත් විවිධාකාර තියෙනවා. මේ මේ විදිහට මේ සංතතිය දිගට බලාගෙන ඉන්නකොට ඒ සංතතිය ඝණයක් වශයෙන් එක ඝණයක් වශයෙන් දැක්කට දැන් එහෙම ඝණයක් වශයෙන් බලන්න බෑ ඒක ඇතුළත අන්තු අන්තු අන්තු කෝටි ගණක් තියෙනවා ඒක සං ඝණය වෙන් වෙලා මේ එක එකක් ස්වාධීනව ඇති වෙනවා ස්වාධීනව ස්වාධීනව ස්වාධීනව ළඟ තියෙන එකත් එක්ක ගැටීමක් නැහැ මේ මේ වැඩ පිළිවෙල දකින්නකොට යෝගාචිතන මේක දිහා බලන ඉන්නේ මහාය මම එපා කරවන්නේ මම පාළු කරවන්නේ බැලීම පවා දුක දෙලීම වෙහෙදා ඒ නිසා සංතතිය දිහා බලනකොට සාමාන්‍ය ලක්ෂණය වෙන මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, මේකේ තියෙන පෙළෙන දුක්පර භාවය අනිත් එක තමයි මේක කිසි දෙයක් Tamanට පාලනය කරන්න බෑ. මේ වැඩ පිළිවෙල Tamanට ආරම්භ කරන්නත් බෑ. මේ වැඩ පිළිවෙල Tamanට වැඩි කරන්නත් බෑ. අඩු කරන්නත් නතර කරන්නත් බෑ. පුළුවන් එකම දේ තමයි මේක බලානින් එක නමුත් ලෝකයා කොච්චර සතිපට්ඨානෙන් තොර බලාන හිටියා බලාන ඉන්නේ මේකේ ඉස්තිරියාවක් කියලා හිතාගෙන නැත්නම් මුරුසෙක් කියලා හිතාගෙන කවදාකවත් මේක නාම රූප වශයෙන් දක් ගන්න පුළුවන් කමක් නැහැ. මේවා හේතු නිසා හටගත්තු දේවල් වශයෙන් දක් ගන්න පුළුවන් කමක් නැහැ. මේ කියන විපස්සනා මාර්ගයේ දිගේ යනකොට නම් ඒ යෝගාචර දෙන්න පටන් අර ගන්නවා මේක ඉස්ති භාවයක් කියලා දෙයක්, පුරුෂ භාවයක් කියලා දෙයක්, හොඳ කියලා දෙයක් නරක කියලා දෙයක් නෑ ලත්තා පටන් මේ විදිහට නලිය නලිය තියෙනවා මෙතෙක්කල් විපස්සනා අනුකූලව දැක්කේ නැති නිසා බැලුවේ නැති නිසා මේක දැක්කේ නැහැ ප්‍රඥාප්තිය විතරයි දැක්කේ මේ මේ ආකාර බැල්මක් ඇති වෙනවා මේ කලින් අර කියන විප අරමුණට බැස ගන්නා ගතිය දිගින් දිගටම නැවත නැවතත් පැවැත්ීමේ විශේෂ ශක්තියක් තියෙනවා සාමාන්‍ය සතියේ පවතින විෂයාභිමුඛ භාව කියලා කියන අරමුණට මූණ දෙන ගතිය සති බලයක් වශයෙන් අපි හඳුනා ගන්නවා නම් සතිපට්ඨානයක් වට මේකපත් වෙන්න ඒ සතිය මනාකොට පිළිහිදීම පට්ඨාන කියන වචනේ අර්ථය ඉතිරිදක් වෙනවා අටුවාය සඳහන් කරන්නේ සති පට්ඨාන සතිපට්ඨාන ඒකෙදී සති කියන වචනය මේක ස්මරණේ කියන ක්‍රියාපදයෙන් හදිච්ච නාම ධර්මයක්. ඒක ධාන ඉස්ථානගත කිරීමයි මේ පා කියන විශේෂ ධාන්ගෙන මෙතන යොදලා තියෙන්නේ. මෙන්න මේ කියපු තරම් විස්තරයක් මේක ඇතුලේ තියෙන නිසා. ඒක නිසා අටුවා විස්තර කරන්න ගියාම පක්ඛන්දිත්වා, ඔක්ඛන්දිත්වා, පක්ඛන්දිත්වා වත්තටි ඉති පා කියලා මේ පායන්නට විශේෂාක්ෂයක්. එතෙන්දී අදහස් කරන්නේ මේ සතිපට්ඨාන කියන වචනේ හැදිලා තියෙන්නේ සති සාපට්ඨාන කියන වචන දෙකයි කියන භූමික පිළිගැනීම මත. මේක තමයි විදර්ශනා ලෝකේ විස්තර කරන්න හැටි. ඔක්ඛන්දරේ කියලා කියන්නේ ඔක්ඛන්දති කියලා කියන්නේ පැමිණීම. නැවත නැවතත් ඒකට මේන්ට ඕන. සතියින් වෙන අවස්ථාවක නැත්නම් ආස්වාද අවස්ථාවක එහි මතුවෙන චංචල කම්පන ගති, උණුසුම් සිතිල් ගති නැවත නැවතත් පිළිඹීමට මුහුණ දීමෙන් ආස්වාදයට මුහුණ දීමෙන් මතු කර ගන්න තරමට. භාවනානුකූලව නැවත නැවතත් ඒ අරමුණටම අපි පැමිණෙනවා. පක්ඛණ්ඩති කියලා කියන්නේ ඒ අරමුණට පැමිණලා කොට ඉඳලා බලන ඉඳලා බෑ ඒ අරමුණට පැර ගන්නවා, පැන ගන්නවා. කිමිදෙන්න ඕනේ, කිඳා බලන්න. ඉතින් අරමුණ ඔහේ තියෙන මම මෙහෙ බලා ඉන්නවා කියන ගතියක් නැහැ. ආරම්භයේදී එහෙම පටන් අරගත්තත් ක්‍රමයෙන් අරමුණට ඉස්හාත්ම ගමීක වෙනවා. අරමුණට උත්සන්නව බැලීමක් කරන්න ඕන. ආනේ විදිහට පක්ඛන්දන ශක්තිය තිබුණොත් ඒත් මදි එක චිත්තක්ෂණයක එවැනි චිත්තක්ෂණ වාක්‍යයක් එකට යනකොට තමයි ඒ හිත සතිය මනාකොට පිළිගීමක් ඇති ප්‍රතිපත්තිමයි ඉතින් ඒ හැම චිත්තක්ෂණයක්ම බලපුවාම අර පණින මුවාට ඊදා ඉලියෙන් හරියට විදින්න වගේ පුදුමාකාර මෙතන මේ එකතුවක් තියෙනවා අහම්බයක් තියෙනවා ඉතින් ඕනම වෙලාවක මේක කරලා යන්න පුළුවන්. ඉතල චිත්තක්ෂණේ පවතිච්ච සතිය ඊගා චිත්තක්ෂණේ ඕන තරම් නැතිලා යනවා. එහෙම යන්න දෙන්නේ නැතුව මේ උපයාගත් ආ වූ ගැම්ම දිගින් දිගට ජීවිත ජීවිත කලස්ත්‍රීවල ගන්නා උත්සාහය තමයි යෝගාවචරය කරන්නේ. නමුත් ආධුනික අංගාවක් වෙලාට මේක දුරකරනවා. දුර්වලකම් හිතියත් මෙච්චර කල් ගිහිල්ලා මේ 2545ක මාස පහකුත් ගත වෙලා තියෙන මේ වෙලාවේදී තාම හරියි මෙන්න මේකයි කරන්න ඕනේ කියලා අරමුණට ඒ ප්‍රධාන වීර්යයෙන් හිත දැම්මොත් නම් මේක වළක්වන්න කෙනෙක් ලෝකයක් නැහැ. ප්‍රඥාටවත් බෑ මේක වළක්වන්න. ඒක මොකද මේක නිතරම පවතින දෙයක්. තමන්ගේ එකලස හරිනම් එල්ලේ හරිනම් මේකට හිත ඒ දේ දිනු කරාන්ට බ්‍රහ්මයාට අත. අඩු ගන්න සර්වචන් වහන්සේටවත් බෑ. සර්වචන් වහන්සේ මතක් කරනවා උඹලට මම පාර කියලා දීලා තියෙනවා. උඹලා ඒ පාරේ ඵලයක්. සාක්ඛාතාරෝ තථාගතෝ. කතික සර්වඥන් වහන්සේ මේ පාරේ අඬ ගහගෙන යන්න ඉන්නේ නෑ. මේ පාරේ හැමදාම තියෙන දෙයක් හරි පාර පෙන්නලා දීලා තියෙන නැවත නැවත එදෙනකොට ආනේ අසම සම මේ පැවැත්ම. වත්තටි කියලා කියන්නේ දිගින් දිගට පැවැත්ම යෝගාවචරය තුළ සිද්ධ වෙනකොට විශාල ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඉතේ ලොකු චිත්ත ශක්තිය පෞද්ගලිකයක් ඇති වෙන පටන් ගන්නවා. ආනේ පැවැත්ම ඒ විදිහට ඇති වෙන ඒ චිත්ත ශක්තිය තමයි යෝගාවචරයට මේ භාවනා දිගට දිගට ගෙනියනකොට දැන් මම ඉන්නේ භාවනා හරි පාරේ කියලා මධ්‍යේ කල්යාණයේ වතේ මැද දකින්න මේ හොඳ ගතිය මංගල ලක්ෂ්‍ය වැටෙන්නේ මේකේ. ආධුනිකයට ඒක අඩුයි රහතන් වහන්සේට මේක එච්චරම ප්‍රයත්න කරන්න නැතුව ඉබේම සිද්ධ වෙන නිසා අරමුණක් එනකොටම ඒ අරමුණ ඉස්ති කුරුසද හොඳද නරකද ලොකුද පුංචිද නෙවෙයි හතන්වාදි දකින්නේ අරමුණට අර කියන විදිහට හිත බැහැටගත්ත අවස්ථයේ ඒ අරමුණේ තියෙනා වූ මේ උණුසුම් සිසිල් ගති කම්පන ජාන්තල ගති වැගිරෙන පිටු කරන ගති ධාතු මනිකාට හිත ඉබේම වැඩෙනවා ඊට පස්සේ ඕනේ නම් ඒක දිහා බලලා පිළිකුලක් උපදවනවා නම් එහෙම උපදවන්න පුළුවන් මේක දැක්කා හොඳයි කියලා මංගලයි කියලා හිතනවා නම් එහෙම හිතන්න පුළුවන් උපේක්ෂාව වුණා උපේක්ෂාව ඇති කරන්න පුළුවන් ඒ නිසා රහතන් වහන්සේට අරමුණෙන් වශී වීමක් නැහැ ආධුනිකයාට භාවනාව පුහුණු කරගු නැති ආශ්‍රව සහිත කෙනාට මේ මතුවෙන දේවල් මත ඉස්ති භාව පුරුෂ භාව මගේ උඹේකම් ඇති කරගෙන ඒ මත තරන් දෙන ගති ආශ්‍රව කරන ගති තැහෙන ගති කොච්චර දෝ පහල කරගෙන ඒ මත රාග දෝෂ මොහ ඇති කරගන්න. සාධනාන්ත ඒකට ආරමුණක් දැක පමණින්ම තේරෙන මගේ හිත රහක් කියන. ඒක සේක පුද්ගලයාට ඒ ටික වෙලාවක් ගත වෙනවා. මේ විදිහට හිත එකලස් කරලා අරමුණ දිහා නැවත ගලන්න සිද්ධ වෙනවා. හරියට හොඳට පිහිය කැපෙනවා නමුත් කොපුවක් ඇතුලේ තියෙන. කොපුවෙන් එළියට අරගෙන කැපුවොත් කැපෙනවා. සාමාන්‍යයෙන් එහෙම ගතියකුත් නැහැ වහාම එනකොටම පේන්නේ මේ ආකාරය. ආධුනිකයාට පිහිය තියෙනවා ගාලා ඒ වෙලාවේ ගාන්න සිද්ධ වෙනවා. ගාගා ඉන්නකොට අර උණ කොච්චර දෝ වේගෙන් පැනලා යනවා. ඒ නිසා මේ කාරණා අනුවත් යෝගාවචරයට දැනගන්න පුළුවන්. යම් ආකාරයකට මේ වගේ විපස්සනාවකින් තොරව සමත පැත්තෙන් අරමුණ දිහා බලනකොට නම් ඒ ඒ වෙලාවට ඒ සමත යෝගාවචර හුඟක් කලාට විස්තර කරනවා මේක උප ဋ ාණ කියන අර්ථයෙන්. එළඹ සිටීම වගේ. අපි ගත්ත බුද්ධානුස්සති භාවනාවක්, මෛත්‍රී භාවනාවක්, නැත්නම් ආනාපාන සමත භාවනාව, ඒ ඇතුළේ වෙන හුස්ම රැල්ල, පිට වෙන හුස්ම රැල්ල, ඇතුළේ වෙන හුස්ම රැල්ල වශයෙන් පිළිතෝන් ලද සතියක් බලාගෙන ඉන්න ඕනේ. මේක බලාගෙන ඉන්නකොට මේ හුස්ම රැල්ලේ යම් යම් ආකාර කෙටි වශයෙන් දීඝ වශයෙන් වෙනස් වෙන හැටි මේ හුස්ම රැල්ලේ මුල මැද අග වශයෙන් පවතින ආ වූ වෙනස්කම් දැක ගන්න පුළුවන්. එතකොට අර තරම් බොහෝම වේගයෙන් වෙනස් වෙන අරමුණක් නෙවෙයි මේක තියෙන්නේ කාලයක් බලා ඉන්නකොට යාන්තම් වෙනස් වෙන වෙනසක්. ඒ නිසා සතිය එක තැනක පිහිටුවලා ඒක මේ වෙනස් වෙන හුස්ම රැල්ලේ වෙනස්කම් දිහා බලානින්ට උපස්ථානයේ පවත්වන එකයි කරන්න කිව්වේ. එහෙම කරගෙන ඉන්නකොට සතියයි ඒ ආරමුණයි දෙක අතර අර නිවර්ණ ධර්ම වලට එන්නේ ඉඩක් නැතුව හිත පැහැදිලි වෙනකොට පිළිසිදු වෙනකොට රූප ධර්ම ගෙවීම යාගෙන යාන සමගම ඒකට ගෙවන ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙනවා. හිත පිළිසිදු හිතේ ස්වභාවය පෙන්වන්න පටන් ගන්නවා. හිත කම්පන චංචල වෙනවා නම් ආය අලුත් වෙනවා. ආය නැවත නැවත පිළිටවන්න වෙනවා. ඒ නිසා එක දිගටම සතිය එක තැනක තියාගෙන ඒ අරමුණ දිහා බලාණීීමේ යම් කිසි විදියක පුද්ගලයා මෙතන පවත්වන ගතියක් මේක තියෙනවා. නමුත් අර වගේ විචිත්‍ර වැඩපිළිවෙලක් නෑ වාගේ මේ සමත පැත්තෙන් බලනවා. එතකොට කාලානුරූපව මේ අරමුණ වෙනස් වීම දිහා බලාගෙනකොට ඒ දෙක අතර යම් අවස්ථාවක නීවරණයට බැරි වුණා නම් එන්න දැක්ක තත්යකට හිත ආරක්ෂා කළා නම් ඒක දෙන්න පුළුවන් වෙනවා. හිතේ තියෙන ප්‍රභාසර ගතිය අර සහජයෙන් පවතිනා වූ ප්‍රභාසර ගතිය ඉදී ඒ ප්‍රභාසර ගතිය අවුල් වීම තමයි ඊවරණ පැමිණීම තමයි ඒ යාන්තමතෝ මතුවෙන හිතේ ඔපය හිතේ පහදිනකම නැති කරන්න නිසා යෝගාවචර හිත නරක කරගන්න නැතුව නැවත නැවතත් නැවත නැවතත් ඒ සමත ආරමුණේම හිත යොදවන යොදවන යොදවනකොට අර තිබුණා වූ පැහැදිලි ගතිය එන්ටෙන් ටෙන් ටෙන් වැඩි වීම තුලින් ඒ හිත අරමුණට බැස ගැනීම අර්පණාව සිද්ධ ක්ෂණික චිත්ත සමාධිය පාවිච්චි කරන විපස්සනා යෝගාවචරයට එහෙම අරමුණ තියාගෙන බලන්න පුළුවන් ගැතියක් නෑ. බොහෝමත්ම වේගෙන් වෙනස් වෙන මේ ස්වභාවික අරමුණක් තියා බලන්න. ඒක නිසා ඝනමත්ත පිටිකෝ සමාධි කියලා මේකට කතා කරන්නේ. ඝනික සමාධි කියලා. ඒක ක්ෂණයේ ක්ෂණයට වෙනස් වෙනවා. ක්ෂණයට ක්ෂණයට හිත විහිදුවන්න. එතකොට යථා භාගතන් විපස්සනා විනෝදේ යම ප්‍රකටද එතනින් විපස්සනා හිත බැසගෙන ඒ තුල සම්පූර්ණ පතුරවල අල්ලා ගැනීමක් තමයි විපස්සනා කිසිතේ. ඒ නිසා යෝගාවචරය යම් ප්‍රමාණිකව සමථ විපස්සනා දෙකම කරන්නේ නැතුව මේ විස්තරය කරන්න ගත්තොත් බොහෝ විට පැහැදිලි නිගමනයකට එළඹෙට අමාරුයි. ඒ නිසා හුඟෝදෙනේ මේ එක පැත්තක් සමහර වෙලාවට දැනගෙන ඒකටම පක්ෂග්‍රාහී කතා අනිත් පැත්ත යටපත් කරගෙන කතා කරන්න පටන් ගත්තාම ආධුනිකයෝ හරියට පැටලෙනවා. ආධුනිකයට යන්නේමක් නැති වෙනවා. නමුත් මේ දෙකම එක හිතක වෙන්න පුළුවන් දේවල්. මේ වෙන වෙලාව තේරුම් අරගෙන තමන් යොදන්නේ මොකටද කියලා දැනගෙන එහි කටයුතු කරන්නට නම් ඒ කාරණා මූල ධර්ම දැනගන්න ඕනේ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට විපස්සනා හොඳට හිත්‍ය ආදෙන ගතියක් තියෙනවනේ ඒක යම් කිසි ප්‍රමාණයකට ආවට පස්සේ යත්ත සමතේ වඩා යම් කිසි කෙනෙකුට සමතේ යම් කිසි යාදන ගතියක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ සමතේ යම් කිසි මට්ටමට ඇවිල්ලා විපස්සනා වඩනවා. එතකොට තමයි මේ බුද්ධ සාසනේ හොඳ රසය හොඳ ඕජාව බුද්ධ විඳ ගන්න පුළුවන් මේ සඳහාත් බලනකොට පේන්න තියෙන්නේ මේ සතිපට්ඨාන මොකක්ද කියලා ඉගෙන ගන්න එක තමයි රහස. මුලට සතිපට්ඨානේ මැදට සතිපට්ඨානේ අගට සතිපට්ඨානේ සමත පූර්වංගම ක්‍රමයට සතිපට්ඨානේ විපස්සනා යෝගා පූර්වංගම ක්‍රමයට සතිපට්ඨානේ දුගනන්ද ක්‍රමයට සතිපට්ඨානේ ඉඳා පුළුවන් තරම් වෙලාව අපි භාවනාවේදී හෝ වේවා සක්මනේදී හෝ වේවා එදිනදා කටයුතු කරනකොට හැම වෙලාවෙම මේ එළඹ සිටි සතිපට්ඨානෙ යුක්තව ගත කර ගන්නට සියලු දෙනාටම මේ මූල ධර්ම කාරණා තම තමන්ගේ අත්දැකීමත් හේතුපාදක වේවා හේතු භූත වේවා කියන මෛත්‍රී සාගත කල්පනාවේ ප්‍රාර්ථනාවේ අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාර කරනවා කාලෙන් මාර විචින්තා ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ කීනාස්කරයන් වහන්සේ නමකට දෙන මේ බල කොටාට ඒ සූත්‍රානුකූලව සාකච්ඡා කරන්නට මේ පමණකින් අදට මේ ධර්ම දේශනාව නිමා වෙනවා උච්චාවචාචයම් සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ඒවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එච්චාර්තාජ අම්මේ